හිරු නිවෙනා හැන්දෑවක හිරු නිවෙනා හැන්දෑවක සෙවනක්සේ ඔබට සෙවන සතන්නම් ලඳුනි මද පවනක්සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි දුග සෙවනක්සේ ඔබට සෙවන සතන්නම් ලඳුනි මද පවනක්සේ ඔබට සිසිල සතන්නම් ලඳුනි පතිමා තුනිමල් පවසටින් පැන් ලබන්න ගංගාවකින් මා තුනිමල් පවසටින් පැන් ලබන්න මල් සුවඳකි මා මනකල් ඒ සුවඳින් සුවඳ වන්න යුග සෙවණක්සේ ඔබට සෙවණ සතන් නම් ලඳුනි මද පවණක්සේ ඔබට සිසිල සතන් නම් ලඳුනි සඳ පහනකි මානි කැලල් අඳුරට ඉන්තෙලිය ගන්න සඳ පහනකි මානි කැලල් අඳුරට ඉන්තෙලිය ගන්න ඔරුවක් වෙමි මම හැම කල් දිවි සයුරෙන් කෙතරවන්න නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ලඳුනි මද පවණක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ලඳුනි මද පවණක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි සෝමතිලක ජයමහාය ගීතය ගාන කළේ දැන් සවස් 6යි විනාඩි 24යි. යොමේ නුවන් පුරා ඇඳින්නේ ජීවිතේ කතාව දෝ හෙලන්න බැරිද ලත විනාශ සුන් සදා කියන්නේ කරුවස ඇදී උදාගිරේ බිම්මලක් මුවින් hina නැගේ පරවතී කතා මේද බිම්මලේ hina නැගේද විනසද ආදරේ හඳන්න ලංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නේ ජීවිතේ කතාව දෝ හෙලන්න බැරිව ලත විනාශ සුන් සදා කියන්න සිප විදා පිපී සඳරහන් බැටි සුනිල් දියේ කුමුදු මල් දෙතුල් විදා පිපේ කිරුණි කිපල දමාවේ දුක වසංග යාදුනි අරතද ආදනේ හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා ඇඳින්නේ ජීවිත කතාවද හිලන්න බැරිව නැත විනාසුසුම් සදා කියන්නේ ජීවිත මුලාවද ඇඳින්නේ ජීවිත කතාවද දාමිකා බණ්ඩාර සමගින් නිරුජය කොඩියේ ගීතය ගායනා කළේ දැන් සවස 6යි විනාඩි 27යි නිරංජන සරෝජනි සමගින් අබේවර්ධන බාලසූරියයි කීති ගායනා කළේ හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන. හිරු නිවෙන හැන්දෑවක සිත්වැටි අද්දර අඳින වර්ණ රේඛාව ඔබත් මාත් හමුවන තවත් සෙනසුරාදා සඳෑවක්. අද වන විට ඔබත් මාත් හමු විය යුතුද නැත්නම් වෙන් වී සිටිය යුතුද යන කාරණාව ඔබ තුලත් ඔබ මෙන්ම මා තුලත් පැන නැගී පවතින කිසියම් තත්වයක්. ඒ අතර වාරේ එමතුමක් හැටියට ප්‍රියන්තනී ගමගේ නම් වූ නිෂ්පාදිකාව මා අමතනවා. ඒ කියනවා අප මෙලෙස මුණ ගැසිය යුතුමයි කියා එබැවින් මා කොතැන සිටියත් ඔබ කොතැන සිටියත් ඇය කොතැන සිටියත් අප හමු විය යුතුයම බැවින් අදත් අපි මේ විදියට සිත් වැටිය අද්දර වර්ණ රේඛාවක් අඳින්නට මුණ ගැහෙනවා මෙතනදී අපට හමු වන තවත් කීප දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් ප්‍රේමකීර්ති දාල්විස් අනෙක් එක්කෙනා වික්ටර් රත්නායක මේ සියලු කාරණා කාරණා සම්පූර්ණ වූ විට අද මේ සැඳෑ සමය වර්ණවත් කරන්නට අපූර්ව ගීතමය නිර්මාණයක් අපේ සිහියට එනවා. එදා ගුවන් විදුලියෙන් නිර්මාණය වූ ගීතයක්. එතනදීත් මා මෙතන ඔබ ඔතන සිත් වැටියන්තර. Thank you. හඬමින් රාත්‍රියේ මා මෙතන අවදි වී ඔබ දැන් අවදි වී සිටියෝකින් එලෙසද සිහිනෙන්වත් හමුවන්නේ කඩුළු රැහෙන් බැමිලා හෙලා පෙර පැමිණි සුමුදු මඳ වසා දමා දිය විනසින් දැක ගන්නට බැරි වී ඔබ හඬා වැටෙනවද සුසුම් හෙලා මා මෙතන අවදි වී ඔබ දැන අවදි වී අප අප ගැන හඬමින් රාත්‍රියේ මා මෙතන අවදි වී ඔබ දැන් අවදි වී සිටියෝ කෙලෙසද සිහිනෙන්වත් පමුවන්නේ තව නොහිඳ අසුර කුදු නොවි පමා යහන් ගැබට වැද සත පෙනු මනවි ඔබ සොයා එන්න සිහිනයක් වෙලා මා මෙතන අවදි වී ඔබ උතන අවදි වී අප අප ගැන හඬමින් රාත්‍රියේ මා මෙතන අවදි වී ඔබ උතන අවදි වී සිටියොත් කෙලෙසද සිහිනෙන්වත් හමුවන්නේ සමහර ගීත හරි පුදුමයි ගීතයක් අපිට ගීතයක් බවට පත් වෙලා ඇහෙන්නේ ගීත රචකයා සංගීතඥයා සහ ගායකයාගේ සම්මාදමෙන්. එතකොට ඒ ගීතය එතනින් වෙනස් කරන්නට බෑ. ඇතැම් වෙලාවක යම් වෙනසක් වෙන්නට පුළුවන්. කිසියම් ගීතයක් ගීත රචනාව තියෙනවා ගායකයෙක් ඉන්නවා කලින් ගැයුණු තනුවට වඩා වෙනස් තනුවකට ගායනා කරලා තියෙනවා. එතකොට මේ අර පද රචනාවම අර විදිහේ ගායකයෙක් හෝ ගායිකාවක් සිටි පමණින් ඒ ගීතයෙන් බවට පත්වන්නේ නැහැ. එහෙම උදාහරණ හැටියට ගන්න පුළුවන් ගීත රාශියක් අපිට ගීත ක්ෂේත්‍රයේ හමු වෙනවා. එකම පද රචනාව විවිධ ආකාරයෙන් ගැයී ඇති අවස්ථා. අද කාලේ වෙනකොට තව අලුත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ කලින් ගීතය ඉදිරිපත් කළ රටාව බිඳ දමා එය යම් ප්‍රමාණයකට මන්ද්‍ර ස්වරයකට ගෙනල්ලා එහෙම නැත්නම් යම් ප්‍රමාණයක් උච්ච ස්වරයකට ගෙනල්ලා වෙනත් ආකාරයකට ගායනා කරනවා. එතකොටත් අර ගීතය කලින් තිබු ගීතයෙන්මද නැත්නම් මේ කලුත් ගීතයක්ද කියලා අපිට හිතන්නට සිද්ධ වෙනවා. කොහොමත් අද ඔබ අසන මේ ගීතය රත්න කුමාරය අමරසූරිය රචනා කළ ගීතය සංගීතවත් කරන්නේ අමර රණතුංග. මීට පෙර අපි අසා තිබුණේ බොහෝ විට ඉන්ද්‍රාණි බෝගොඩ නම් වූ අතිදක්ෂ ගායන ශිල්පිනියගේ හඬින්. එතකොට අලුත් වෙනසක් දෙවැනි ගීතේ අපට අහන්නට ලැබෙනවා. මේවා තරමක් පැරණි ගුවන් විදුලියම නිර්මාණය කළ නිර්මාණ. Thank you. ಮೀನಾ සිත්වැටි අද්දර වර්ණ රේඛාවක් අඳින්නට යන අතර වාරයේ EP 30 යුගය අපේ මතකයට එනවා. EP 30 කියන්නේ ගීත හතරක් පමණක් ඇතුළත් එක පැත්තක ගීත දෙකක් විතරක් ඇතුළත් විනාඩියකට භ්‍රමණ වාර 45කින් සමන්විත කුඩා තැටි. මේ කුඩා තැටි වාදනය කරේ ටර්න් ටේබල් වල මේවා ඉතා ජනප්‍රිය වුණා ඉතා ඉහළ අලෙවියක් වාර්තා කළා. ඒක නිසා බොහෝ ගීත මේ තැටිවලට නම් වල තමයි ජනතාව අතරට යන්නේ. දැන් එක පැත්තකට ගත්තොත් මිල්ටන් මල්ලවරච්චි වගේ ගායන ශිල්පියෙක් බොහෝ විට මේ කුඩා තැටි හරහාම පමණයි ඔහුට පවතින්නට ඉඩකඩ ලැබුණේ. එතකොට එක්තරා කාලවකවානුවක් තියෙනවා ජෝතිපාලට ගුවන් විදුලියේ දොර වැහෙන. එතකොට ඔහුගේ ගීතත් මේ විදිහේ ඊපි e තැටි හරහා පමණයි රසිකයින් අතරට ගියේ. ඊපි තැටිගු යුගය කියන්නේ බොහෝ විට ගායක ගායිකාවන් රාශියක් සංගීත ක්ෂේත්‍රයට එක්කල වාණිජ අරමුණු මූලික කරගත් ගීත සම්පාදනය කිරීමේ වැඩපිළිවෙලක්. ඉතින් මේ හරහා ඊට හොඳ ජනප්‍රිය ගීත රාශියක් නිර්මාණය වුණා. දැන් අපිට මතක් වෙනවා එන් කරුණාරත්න ගායනා කළ ගීතයක් තියෙනවා ප්‍රිය ආදරිනාවේයි කියලා. එම් කරුණාරත්නම නීලා වික්‍රමසිංහ සමග ගායනා කළ තවත් ගීතයක් තියෙනවා. සරදා ලුයිස් සංගීතවත් කළ උපාලි ධනවල විතාන ලියු ගීතයක්. එම් කරුණාරත්න සමග නීලා වික්‍රමසිංහයි මේ ගීතය ගායනා කළේ. වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට සුදේශීය සේවයෙන් හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක එතෙන් ගායක ගායිකාවන්ගේ කටහඬවල් තියෙනවා ඒව වෙනස්ම හඬවල් හැම කටහඬක් එකකට එකක් වෙනස් තමයි ගායකයින්ගේ හඬවල් වෙනස් මාඩවල් බවට බවට පත්වෙච්ච තැන් අපට ඕනෑ තරම් මුණ ගැහෙනවා. ටීෂෙල්ටන් පෙරේරාට තිබුණේ ඒ වගේ හඬක්. ඔහුගේ හඬ මදක් බිඳුණු ස්වරයක්. ඒ බිඳුණු ස්වරය තුල ඔහු ඉතා විශාල පරාසයක ගායන හැකියාවක් පවත්වාගෙන ගියා. ඉතා ඉහළ ගායන හැකියාවක් පවත්වාගෙන ගියා. එහෙම ගායන ශිල්පීන් අපිට හිටියා. හින්දි ගායකයින් අතරේ සචින් දේව්බර්මන්ටත් තියෙනවා අන්නේ වගේ අනන්‍යතාවක්. ඔහු ඉතා විශිෂ්ට සංගීතවේදියෙක්. SD බර්මන්. SD බර්මන්ගේ සංගීතයේ ඇතුලේ ඇතම් චිත්‍රපටිවලදී ඔහු විසින්ම ගායනා ඉදිරිපත් කළා. දැන් එවැනි ගීතයක් අපට මුණ ගැහෙනවා ආරාධනා චිත්‍රපටයේ. ආරාධනා චිත්‍රපටය කියන්නේ වෙනස් චිත්‍රපටයක්. මොකද කිසියම් යුගයක් නිර්මාණය වෙනවා ආරාධනා චිත්‍රපටයත් එක්ක. හින්දි සිනමාවේ ප්‍රථම සුපිරි තාරකාව හැටියට රාජේෂ් ඛන්නා ආරාධනා චිත්‍රපටයෙන් තමයි ඉහළට එන්නේ. මේ චිත්‍රපටයේ තිබුණු විචිත්‍ර ගීත රාශිය අතරේ SD බර්මන් ගායනා කළ එක් ගීතයක් තිබුණා. ඒ ගීතය ඒ චිත්‍රපටයේ තියෙන අනෙක් ගීතත් එක්ක ගත්තාම ඉතා වෙනස් ගීතයක්. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ අදහසක්. ඔබේ පරිත්‍යාගය කවදා හෝ පළදරනු ඇති. ගොළු කරගත් කඳුල දවසක මුතු ඇටයක් බවට පත්වෙයි. එහෙත් නිතගින් ගලා ගිය කඳුල දිය බිඳුවක් පමණකි. එස්.ඩී. බර්මන් बनगी आशायक दिल तेरी ये निराशा जाए तू है माटी जले तो ये ज्योति बने दिया टूटे तू है माटी जले तो ये ज्योति बने कहे आंसू तो है पानी दुख की छाया कहीं पे सफल होगी तेरी आराधना सफल होगी तेरी आराधना काहे करोए काहे करोए काहे करोए දැන් අපි මේ ගීතෙන් පස්සේ සිත්වැටි අද්දරාඳින වර්ණ රේඛාවේ මුල් අඩ ඇඳලා නිමාවටපත් කරනවා. නාට්‍යයකුත් චිත්‍රයකුත් එක වගේ කියලා වෙලාවකට හිතෙනවා. වේදිකාව නම් වූ කැන්වසය මත අඳින්න විචිත්‍ර සිතුවම නාට්‍යය හැටියට අපිට නම් කරන්නට පිළිවන්. චිත්‍රයකුත් නාට්‍යයකුත් සමාන ලක්ෂණ වලින් යුක්තයි කියලා අපිට හිතෙන්න ගන්නවා ඒ විදිහට ගත්තම. ඒකරි ගුවන්විදුලියේ සේවය කළ ඉතා විශිෂ්ට වැඩසටහන් නිර්මාණකරුවෙක් දයානන්ද ගුණවර්ධන. ඔහු ඊටත් වඩා වැඩිමනත් සිනමා නළුවෙක්. තවත් පැත්තකින් ගත්තම විශිෂ්ටතම නාට්‍ය නිර්මාණකරුවෙක්. ඔහු නාට්‍ය නිර්මාණය කරද්දී ජන විඥානයේ තිබිච්ච බොහෝ දේවල් ඒකට එකතු කරගත්තා. සැබෑ සිද්ධීන් එකතු කරගත්තා, ඓතිහාසික කාරණා එකතු කරගත්තා. ඔහු මේ හැම කාරණාවක්ම පරිශ්‍රණයක් කරහා නැත්නම් පරිශ්‍රණාත්මක අධ්‍යයනයක් කරහා නිර්මාණය කළා. අපි කවුරුත් දැනගෙන හිටියේ ගමදුවගේ නරියගේ කතාව නරිබෑනා නාට්‍ය හැටියට වේදිකාවට ගේන්නේ දයානන්ද ගුණවර්ධන. ඔහුට හරි අපූර්ව සංගීතඥයෙක් හමු වෙනවා මේ කටයුත්තේදී. ඔහු තමයි ලයනල් අල්ගම. ලයනල් අල්ගම දයානන්ද ගුණවර්ධනත් එකතු වෙලා වික්ටරත් නායකයන්ට ඊට අපූර්ව ගීතයක් නිර්මාණය කරනවා. ඒ තමයි සොඳුරිය ඔබගේ උවන මලක් නම් කියන ගීතය. මාමි කතා කරන්න කියන්නේ ඒ ගැන නෙවෙයි. දයනන්ද ගුණවර්ධනත් ලයනල් අල්ගමත් එක්වී සංගීතය නිර්මාණය කළ නරිබෑනා නාට්‍යයේ හරි අපූරු අවස්ථාවක්. මේ අඩ හෝරාවේ කෙලවරදී ආයිත් හමුවෙමු. සිත් වැටි අද්දර වර්ණ රේඛාවක් අඳිමු. නරිබෑනෝ මේ අමන්න දැවැන්දති ආරණින්න අපි ආවා දුබලන්න ගෙතේ දත්තරන්නෙන් අපි තාවාදු බලන්න ගෙතෙන්නට දොර අරින්න ඉතින් තනසෙන්න හොඳින් පුළුවන් ඉතින් තනසෙන්න හොඳින් පුළුවන් දෙමව්පියෝ දෙන්න ඇවිත් අර ඉන්නේ දෙමව්පියෝ දෙන්න ඇවිත් අර ඉන්නේ මෙතෙක් උඩ පැන්නේ ගමින් එන කන්නේ මෙතෙක් උඩ පැන්නේ ගමින් එන කන්නේ හුඟක් දෑවැද්ද ගෙනත් ඇති වෙන්න ගොඩක් බඩු මුට්ටු ගෙනත් ඇති වෙන්න හොඳින් කලරින්න ඉතින් පුළුවන් මොකක්ද කිව්වේ ගමින් ඇවිදින්න ගමින් ඇවිදිල්ල ගමින් ඇවිදිල්ල කැවුම් කෙහෙලුත් බොරන් ඇවිදිල්ල ඉතින් නැගිටින්න දෙයක් හිත ගන්න මුදින් හැරෙන්න ගිහින් දොරරින්න දෙමව්පියෝ දෙන්න හොඳින් පිළිගන්න. බලන් අපි උන්නේ එහෙන් එන කන්නේ මෙහෙන් ඉඳ ගන්න මෙහෙන් ඉඳ ගන්න බලන් අපි උන්නේ එහෙන් එන කන්නේ මෙහෙන් ඉඳ ගන්න මෙහෙන් ඉඳ ගන්න බුලත් විට කන්න ගිහින් ගෙන එන්න වැඩක් කර ගන්න උදව්වට ගන්න කෙනෙක් අර ගන්න තමයි මම ඉන්නේ ගත්ත බියද්ද කොටන්නද නැන්නේ කමක් නෑ බෑනෝ අපන්නට සුරුට්ටුද බොන්නේ බුලත්මද කන්නේ එනං ගෙන එන්න සුරුට්ටුව බොන්න මෙහෙත් හරි වැස්ස එහෙත් හිම වෙන්න අපොයි හරි වැස්ස වෙලා දුඳුරන්න අපොයි හරි වැස්ස වෙලා දුඳුරන්න ස්වදේශීය සේවයෙන් නිවෙනා හැන්දෑවක